නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි අපි හැමදෙනාම බොහෝ සාකච්ඡාවන් ශ්‍රවණය කරගෙන චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය තුලින් දකින්නට අවශ්‍ය කරන ආකාරයෙන් යම් දර්ශන ඥානයක් පහළ කර ගැනීම පිණිස උත්සාහවන්ත වුණා අපිට අපේ ජීවිතයේ එදිනදා කටයුතු කරගෙන ජීවත් වෙන අතරතුර අපිට බොහෝ විවේකයේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි මාසෙකට දෙකකට වතාවක් හරි අතරම Taman එදිනදා කටයුතු කරන අතරතුර මේ වගේ දවස් දෙකක් <clears throat> වෙන් කරගෙන නිදහස් පරිසරයක් තුල හැකි සෑම විටකම තමන් උත්සාහවන්ත වෙන්න භාවනාව ප්‍රගුණ කිරීම පිණිස තමන්ගේ ජීවිතයේ දිනදා කටයුතු කරලා තමන්ගේ නිවසට ආවම පුංචි වෙලාවක් හරි ඒ වෙනුවෙන් කැප කරගන්නට අනිවාර්යයෙන්ම ජීවිතේ ඉඩක් එකතු කරගන්න. මොකද නැති වුණොතෙන් අපි මේ අහපු වචන ජීවිතේට වචන ටිකක්ම වෙයි. අපි ජීවිතේට තවත් දැනගත් බවක් පමණක් එකතු කරගෙන දන්නා බවකින් කාලය ගත කරලා මිය පරලොව යනවට වඩා නිකම්ම නිකම් ඒ දැනගත්තා වූ කාරණාව අවබෝධයක් කරා යන්නට අපි බලාපොරොත්තු වෙන බුද්ධ ශාසනයේ මහත්ඵල මහානිසංසයන් උදා කරගන්නට අපි ජීවිතේ කැප කළ යුතුයි. මොකද අපි අපේ ජීවිතේ කැප කරලා තියෙන පැත්ත බැලුවට පස්සේ දැන් ඇති අපි පංචකාමයට කොයිතරම්නම් කැපකිරීම කළාද කොයිතරම්නම් කාලය වැය කළාද දැන් ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිතයේ නිදියපු පැය ගන්න බැලුවොත් ඒ නිදියපු පැය ගන්න කොයිතරම් වැඩිද? ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ අවබෝධය වෙනුවෙන් නාම රූප විඥාන කියන පටිච්ච සමුප්පාද න්‍යායට මැදි වෙලා අපි ඒ තුල පුජ්‍යල භාවයක් ඇති කරගෙන ඒ ලෝකේ අතරමං වෙලා කොයිතරම්නම් කාලයක් සසරක් විදියට නිර්මාණය වෙලා බැඳිලා හිටියද කියලා බැලුවොතින් ඒක ගැන අපිට ඉමක් කොනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි කල්පනා කළොතින් ඒ සසර ගමනක් පිළිබඳ අපි කතා කරන්නට අවශ්‍ය වෙන්නේ අපි ඇත්ත නොදන්නාකම නිසා ඒ විඥාන ලෝකයට අහු වෙලා එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න චක්‍රයට මැදි වෙලා අවිද්‍යා සහගතව කර්මයේ කර්මඵලයේ කියන රාමුව තුල හිර වෙලා සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියක් දරාගෙන සසරක් විදිහට ගමනක් තිබිලා තියෙනවා. හැබැයි අපිට පටිච්ච සමුප්පාද අවබෝධයට එනකොට අපි මොකද්ද වෙන්නේ? ඒ න්‍යාය විඥානේ මායාකරුව විසින්ම ගොඩනගපු ලෝකික සිද්ධියක් මිසක ඒක සත්‍ය විච්ච නිත්‍ය විච්ච ධර්මයක් නොයි කියන අදහ අවබෝධයටපත් වෙනකොට ඒ අවබෝධය තුලින් අපේ සසර ගමනක් කියන තැනින් අපිව අපි කැඩිලා යනවා. තව විදිහකට කිව්වොත් අවිද්‍යාසහගත පටිච්ච සමුප්පාද චක්‍රයෙන් ගැලවෙන්න අවශ්‍ය කරන නුවණ පහළ වෙනවා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අපි හිතන්න වෙනවා අපි මේ කතා කරගෙන ආපු ධර්ම කාරණා ටිකෙන් අපි නවතින්නේ නැතිව අපි අනිවාර්යෙන්ම භාවනාවක යෙදෙන්න ඕන නිරත වෙන්න ඕන ඒක අවශ්‍යයි අත්‍යවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් වීරිය කරන්න ඕන අපි කැප කරන්න ඕන. අපේ නිින්ද පැත්තෙන් අඩු කරලා හරි අපි මේ වෙනුවෙන් ජීවිතේ කැපනකොලොත් අපිට කැප කරන්න තවත් වටිනා කියලා දෙයක් ජීවිතේ ඉතුරු වෙන එකක් නැහැ. අපි වටිනවා කියලා හිතාගත්ත හැම තැනකම තිබුණේ අපිව රවට්ටන අපිව මුලාවටපත් කරවන අවිද්‍යා ගණ අන්ධකාරය. හැබැයි අපි මේ අන්ධකාරයේ වෙනුවෙන් මුළු මහත් අපේ ජීවිත සියල්ලම ඒ අන්ධකාරයට බිලි දීලා ඉතින් ඒක අන්තිම භයානකයි අන්තිම දරුණුයි. අපි ඒ තරම් දරුණු රෝගයකින් පෙළෙනවා. ඉතින් මේ රෝගියට තියෙන නැත්නම් මේ සංසාර රෝගයට තියෙන ඖෂධය තමයි අපිට පටිච්ච සමුප්පාද අවබෝධය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. අපි තව විදිහයකට පටිච්ච සමුප්පාදයේ ගලප ගන්න උත්සාහවන්ත වුණොතින් අපිට <clears throat> මේ පටිච්ච සමුප්පාද න්‍යාය අපි ගලපගෙන තියන්නේ ගොඩක් වෙලාවට කර්මයේ සහ කර්මඵලයට ඈඳලා. ජාතිය කියලා කිව්වට පස්සේ අපි ජරා මරණ කාගේද කියලා ඇහුවම ජරා මරණ අපි දරාගෙන තියන්නේ මගේ ජරා මරණ මගේ අම්මා තාත්තගේ ජරා මරණ මගේ දුව පුතාගේ ජරා මරණයක් විදිහට තමයි අපි දරාගෙන තියෙන්නේ. ජාතිය අපි දරාගෙන තියෙන්නේ මගේ ජාතිය මගේ අම්මගේ ජාතිය එහෙම නැත්නම් අර ජාති මේ ජාති කියලා අපි මොකද්ද කරලා තියන්නේ? ඒක සීමා කරගෙන තියෙනවා. අරයාගේ જાතිය, මෙයාගේ જાතිය. එතකොට අපි කල්පනා කරන්න ඕන අපි ඒ විදිහ තැනකින් තමයි මේ පටිසම්පාදේ ගලපගන්නේ භවයේ කිව්වම අපි හිතන්නේ කොහමද මගේ කර්ම භවය නේද මගේ කර්ම භවය තර උපාදාන කොහොමද ගන්නෙ අපි මගේ උපාදානේ මං උපාදාන වෙනවා. තණ්හාව මගේ තණ්හාව අසවල් තැනට තියෙන තණ්හාව වේදනාව කොහොමද ගන්නෙ? විඳින්නේ විඳින්නේ මම නේද? මම මේ වේදනාව විඳිමින් තණ්හාව ඇති කර ගන්නවා. එතකොට ස්පර්ශය මට දැනෙන එකක් මගේ එකක් නේද? එතකොට ස්පර්ශය උනේ මොකද්ද? සලායතන කාගේද මගේ ඇහැ කනනාසය දිව ශරීරය. ඔහම තමයි අපි ගත්තේ. ඊට පස්සේ අපි ගත්තේ නාම රූප කාගේද? ඒ ටිකත් මගේ විඥානෙත් මගේ අවිද්‍යා සංකාරات මගේ. දැන් අපි මේ පටිච්ච සමුප්පාද චක්‍රයට දාගත්ත කොහමද? මම කියලා සත්‍යයක් අවිද්‍යාවෙන් සංකාර කරගෙන රාග දේශ මොහ විඥානයන් හදාගෙන ඒ නාම රූපත් එක්ක බැඳිලා තණ්හා වෙලා උපාදාන කරගෙන කර්ම භවයක් සකස් කරලා ඉපදෙනවා ඒ ඉපදුනාම ජරා මරණ හම්බ වෙනවා ඒ නිසා නිවන් දැකීම පිණිස අපි කර්මය හදන එක නවත්තන්න ඕනේ එහෙම නැත්නම් කර්ම භවය නතර කරන්න ඕනේ එහෙනම් කර්ම භවය නැති කරන්න නම් මම මගේ තණ්හා උපාදාන නැති කරගන්න ඕන. ඒ නිසා අපි කළා මොකද්ද තණ්හා උපාදානය කපන්න හැදුවා නේද? මම අරකට බැඳෙන්නේ නැතුව ඉන්නවා. ඇයි බැඳෙන්නේ නැතුව ඉන්නේ? ඒවා වැඩක් නෑ ඒවට බැඳිලා ඇයි ඒවා කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා. ඒ නිසා බලාපොරොත්තු ඒවට තියලා තිබ්බොත් දුක දුක ඇති වෙනවා දුක ඇති වෙනවා නැත්නම් අපිට හිතෙනවා අපේ හිතින් තියෙන දෙයකට අපි බැඳුන එක අපි හිතෙන් හදාගත් එකක් ඒ නිසා අපි ඒක නවත්තගෙන අපි නිවන් දකින්න ඕනේ කියලා මොකක් හරි උපක්‍රමයක් යොදලා අපි මොකද්ද කරන්නේ බැඳෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහවන්ත වෙනවා හැබැයි ආත්ම දෘෂ්ටියකින්ද නැද්ද ආත්ම දෘෂ්ටියකින් අපි තණ්හාව නැති කරගන්න උත්සාහවන්ත වෙනවා කොහොමද? මගේ තණ්හාව කපන්න තමයි උත්සාහවන්ත වෙන්නේ. හැබැයි අපි ඉදප්පච්චේතා පටිච්චසමුප්පාද න්‍යායට බැහැගෙන බැලුවොතින් ඒ න්‍යාය ධර්මයේ මොකද්ද කියලා අපි කල්පනා කරලා බැලුවොතින් මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ මොහොතේ ගොඩනැගෙන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියටමයි. පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියටමයි පටිච්චසමුප්පාදේ චක්‍රය කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ හේතුව? අපි ඒක චුට්ටක් කල්පනා කරගන්නත් ඕන. දැන් අපි මෙහෙම පොඩ්ඩක් හිතමුකෝ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස භායාසා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති මේව නේද පටිසම්පාදේ පටන් ගන්න. අවසන් වෙන්නේ. පටිසම්පාදේ අවසන් කරන්නේ සියලු දුක් රැසේ හට ගැනීම මේ විදිහට සිද්ධ වෙනවා කියලා. දැන් අපි කල්පනා කරලා බලමු දුක්ඛ ආර්ය සත්‍යයේදී අපිට දුකටපත් වෙනවද දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙනකොට දුක නිරෝධ වෙනවද? කොහොමද වෙනවද? එහෙනම් අපි කල්පනා කරන්න ඕන අවිද්‍යාසහගත ලෝක සත්වයා කොහොමද පටිච්ච සමුප්පාදේ දකින්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් කෙරවල කරගන්න විදිහට තමයි ලෝක සත්‍යය මේ පටිසමුපාදි චක්‍රයට මැදි වෙලා තියෙන්නේ. තව විදිහට කිව්වොත් දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි දැකගෙන තියෙන්නේ මොකද්ද? දුක්ඛ තමයි දුකට තමයි පත් වෙලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා මේක ප්‍රඥාවෙන් යුක්තව මේ කාරණාව මේ පටිසම්පාදයෙන් මිදෙන්න පොටපාද ගන්න. පටිසම්පාද චක්‍රයෙන් මිදෙන්න අවශ්‍ය කරන නුවණ පහල ගන්න. එතකොට අපි මෙහෙම කරන්න ඕන. අපි මේක සීමා කළානේ. කොහොමද? ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කාගේද කාගේද? කාගේද? එහෙනම් මේක කාගේද කියලා අහන එක සුදුසු නෑ සුදුසු නෑ. එහෙම සීමා කරගත්තොත් අපිට පටිසමුප්පාද චක්‍රය ලිහින්න වෙන්නේ හැමදාම මොකද්ද වෙන්නේ අනේ මට දුක එනවා මන් ලෙඩ වෙනවා මං ජරාවටපත් වෙනවා මම මැරෙනවා මගේ අම්මා තාත්තා ණය වෙනවෝ ජරාවටපත් වෙනවෝ මැරෙනවෝ අනේ අහෝ අනේ අපොයි කියලා කී කියා ඉන්න තමයි වෙන් යාත්ම දෘෂ්ටියෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරලා බැලුවොත් ජරා මරණයන් ශෝක පරිදේව දුක් දුම්නස් කාගේවත් කාගේවත් නෙවෙයි. ඒ ටික කාගේවත් කාගේවත් නෙවෙයි අපි අහන්න ඕනේ කොහොමද? මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? කොහොමද අහන්න ඕන? මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් වලට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද මොකද මේක හේතුඵල හේතුඵල න්‍යායක් නෙනේ එන අපි බලන්න ඕන ජරා මරණය නිකන් එන්න බෑ ශෝක පරිදේව දුක් දුම්නස් නිකන් එන්න බෑ. නේද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස භායාස කියන ටිකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා හොයනවා. හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස භායාස. දැන් ඔන්න අපිට හම්බුණා මොකද්ද? ජාතිය තමයි හේතු උනේ ප්‍රත්‍ය උනේ ජාතිය හේතු කරගෙන ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජාතිය නිදාන කොටගෙන තමයි එහෙමනම් ජරා මරණ සමුදය උනේ ජාතිය කාගේද ජාතිය කාගේද කාගේද ජාතිය මගේ ජාතිය නේද මගේ අම්මගේ ජාතිය මගේ දුවාගේ ජාතිය මගේ පුතාගේ ජාතිය එහෙම නැත්නම් කොහමද? ගස් ಜಾති, ගෙඩි ಜಾති, කොළ ಜಾති, වැල් ಜಾති එහෙමද? නෑ අපිට එහෙම සීමා කරන්න බෑ එහෙම සීමා කරන්න බෑ අරකේ එකක් මේකේ එකක් මගේ එකක් එයාගේ එකක් කියලා එහෙම සීමා කරනවා නම් අපිට වරදිනවා ඈ එහෙම සීමා කළොත් අපි ආයි නිත්‍ය සංඥාවට ආයි නිත්‍ය සංඥාවට වැටෙනවා මගේ જાතිය අරහවල් જાතිය අර જાතිය කියලා මොකද්ද වෙන්නේ නිත්‍ය සංඥාවක බැහැ ගන්නවා. එහෙනම් අපි බලන්න ඕන ජාතියට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ජාතියට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? බලනකොට ජාතියට හේතුව ප්‍රත්‍ය කුමක්ද? භවනේ ජාතියට හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ භව භවපච්චයා ಜಾති භවපච්චයා ಜಾති හැබැයි අපි මේ භව ගන්නෙ කොහොමද? කොහොමද ගන්නෙ? අර භව මේ භව නේද? අරයාගේ භව මෙයාගේ භව සීමා කරගන්නවද නැද්ද? මගේ භවය නේද? එනතන් තව ගහක් භව, gediyak භව, කොලයක් භව කොහොමද ගන්නව නේද? එහෙම සීමා කරන්න එහෙම බෑ. එහෙනම් භවයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? කෙරවලක් තියෙන්න එපා ගිහිල්ලා ගිහිල්ලා නේද? තව හේතු තියෙනවනේ නේ. නවත්තන්න බෑ. භවට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා හොයනකොට අපිට හම්බ වෙනවා මොකද්ද? උපාදාන පත්‍යා භව උපාදාන පත්‍යා භව එහෙනම් ඔන්න හම්බ වුණා භවයට හේතුව ප්‍රත්‍ය උපාදානය උපාදානය උපාදානය නිසායි භව සකස් වුනේ. දැන් අපි කල්පනා කරමු එහෙනම් උපාදාන කාගේද? අපි ගන්නෙ කොහොමද? මගේ උපාදානය නේද? මගේ උපාදානය හරිද? නෑ ඒක හිම වැරදි උපාදානේ කාගේවත් නෙවෙයි. උපාදානයට හේතුවක් තියෙනවා ප්‍රත්‍යක් තියෙනවා. අපි ඒක හොයන්න ඕන නේ. උපාදානයට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද? තණ්හාවද නැද්ද? තණ්හාව. එහෙනම් තණ්හා පත්‍ය උපාදානම් උපාදානයට හේතු ප්‍රත්‍ය තණ්හාව. තණ්හාව කාගේද? මගේ එකනේ. මං ආවල් දෙයට තණ්හා වෙලා ඉන්නේ. මං දරුවන්ට තණ්හා වෙලා මං දේපලට තණ්හා වෙලා දැන් ඕක වැරදි මොකද තණ්හාව කාගේවත් කාගේවත් නෙවෙයි එහෙම අහන එකම වැරදි තණ්හාවට හේතුවක් තියෙන්න ඕන නිකන් තණ්හාවක් හටගන්නේ නැහැ තණ්හාවට හේතුවක් තියෙන්න එපැයි එහෙනම් තණ්හාවට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද වේදනානේ වේදනා. දැන් කොහොමද සැප දුක් උපේක්ෂා වේදනා ඔක්කොම කාගේද? මගේනේ. ඉතින් මටනේ දැනෙන්නේ නේ. දුක දැනෙන්නෙත් මට, සැප දැනෙන්නෙත් මට, උපේක්ෂා දැනෙන්නෙත් මට. එහෙම ගන්න බෑ අයියේ. ඈ? කාගේවත් නෙවෙයි ඔක ඈ? කාගේවත් කියලා සීමා කරගත්තොත් නিত্য සංඥාවට ආත්ම සංඥාවට වැඩෙනවා. ඒ නිසා අපි ධර්මානුකූලව විතර කරගත්තොත් වේදනාවට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද? පස්සය නේද? පස්සපච්චයා වේදනා පස්සපච්චයා වේදනා එන ස්පර්ශය කාගේද ස්පර්ශය මගේ ඇහෙන ස්පර්ශුනේ නේ ස්පර්ශ වුණානේ මට තමයි ස්පර්ශය දැනුනේ එහෙම නෙවෙයි. එහෙම කියන්න බෑ. ස්පර්ශයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? සලායතන පත්‍යා පස්සෝ සලායතන පත්‍යා පස්සෝ ද සලායතන ටික මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ කය නේද මගේ ඇහැ තමයි ස්පර්ශ වුනේ නේ මගේ කන තමයි මගේ නාසය තමයි මගේ දිව තමයි මගේ කය තමයි ඒක හිම ගන්න සුදුසු නෑ හිම ගන්න බෑ හිම ගත්තොත් වැරදි එහෙනම් සලායතනයටත් හේතුවක් තියෙන්න ඕන ප්‍රත්‍යක් තියෙනවා මොකද අපි මේකේ මුල හොයාගන්න එපැයි සලායතනයට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද නාම රූප පත්‍යා සලායතනම් නාම රූප පත්‍යා සලායතන නාම රූප කාගෙද? කාගේවත් නෙවෙයි ඒකේ මහාන එක වැරදි. නාම රූපේට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? විඥාන විඥාන පත්‍යා නාම රූපං විඥාන පත්‍යා නාම රූපං විඥානේ කාගේද? මන්නේ දැනගත්තේ නේ මට හැර වෙන කාටද ඌව දැනෙන්නේ නේද? මේන තරමක් මටමයි දැනෙන්නේ පේන තරමක් මටයි පේන්නේ පේන තරමක් මටයි ඇහෙන්නේ මන්නේ දැනගන්නේ එහෙමද ඒ නිසා මගේ විඥානේ නැහිම වැරදි විඥාණයට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද විඥාණයට හේතුව ප්‍රත්‍ය නාම රූප පත්‍ය විඥානං එහෙම කිව්වේ හරි වැඩක්. මෙච්චරකම් ගානට හාමුදුරු කිය කියාව ආයි පැන්නා පැන්න අනිත් පැත්තට නිදිමතේද කොහෙද නේද? ආය අනිත් පැත්තට පැන්නා. කොහොමද පැන්නේ? විඥානපච්චා නාම රූපම් කියලා කිව්වා නේද? විඥාණයට හේතුව නාම රූපේ කිව්වා. ඇයි එහෙම කිව්වේ? කෝ එතකොට අවිද්‍යාවත් නැහැ සංකාරෙත් නැහැ. එහෙම කොහොමද ඕක අතාරින්නේ නේද? ඒක අතාරින්න බෑ නේද? හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් අපිට සූත්‍ර දේශනාවල ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. මහා නිදාන සූත්‍රයේම ගතම විශේෂයෙන්ම නාම රූප විඥාන ගැන තමයි ගැඹුරින්ම විග්‍රහ වෙන්නේ. එතකොට අවිද්‍යා සංකාර කොහෙද කියලා බැලුවොත් අවිද්‍යා සංකාර වේ විඥාන නාම රූප ක්‍රියාවලිය ඇතුළෙම තමයි තියෙන්නේ. එතකොට විඥාණයට හේතුව නාම රූප නාම රූපයට හේතුව විඥාන කියනකොට ඔන්න ඔය නාම රූප විඥාන අතරම තමයි අවිද්‍යා සංකාරයත් අවිද්‍යා සංකාරයත් තියෙන්නේ. දැන් අවිද්‍යාවෙන් පිරිච්ච ලෝක සත්‍යයට කොහොමද හම්බෙන්නේ කියලා බලමුකෝ ඈ. අවිද්‍යාවෙන් පිරිච්ච ලෝක සත්‍යය හිතනවා කොහොමද විඥාන නාම රූප කියන ක්‍රියාවලිය ඇත්ත දන්නේ නැහනේ. විඥාන නාම රූප කියන ක්‍රියාවලිය ඇත්ත දන්නේ නැහැ. දැන් අපිට තැනක් හම්බුනා මොකද එතනින් එහාට යන්නේ නැහැ. විඥාණයට හේතුව නාම රූපේ නාම රූපයට හේතුව දෙපැත්තට යනවනේ. එතනින් එහාට යන්නේ නැහැ. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන ඇයි යන්නේ නැත්තේ හාමුදුරනේ නාම රූප පත්‍යා සලායතනන්නේ සලායතන පත්‍යා පස්සෝනේ පස්ස පත්‍යා වේදනානේ වේදනා පත්‍යා තණ්හානේ තණ්හා පත්‍යා උපාදානනේ උපාදාන පත්‍යා භවනේ භව පත්‍යා ජාතිනේ ජාති පත්‍යා ජරා මරණනේ යන්නේ කියන්නේ කොහොමද දැන් අපි අග ඉඳලා න්යාවෙනේ ඇවිල්ලා බලනකොට අපිට තැනක් හම්බුණා විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා විඥානං කියලා. දැන් කෝ සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාත් දැන් කල්පනා කරලා බලන්න මෙතනදී ජාතිය ගැන විස්තර කරනකොට කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයන් උච්චති ජාති කියලා જાතිය ගැන විස්තර කරනවා පරමාර්ථ වශයෙන් මේ ධර්මයේ. මොකද්ද කියන්නේ ස්කන්ධයන්ගේ පටිලාභයක් ඇද්ද ආයතනයන්ගේ සකස් වීමක් ඇද්ද ඒක જાතියයි කියලා කියනවා. දැන් හිතන්නකෝ අපිට යමෙක් ජීවත් වෙන භව දැනෙන්නේ ස්කන්ධ ධර්මතා ටික පංච උපාදානස්කන්ධේ ගොඩ නැගිච්ච තැනද නැද්ද? ගොඩ නැගිච්ච තැන. එහෙනම් සලායතන තියෙන බව ඇහෙන් රූපය දකින බව, කනෙන් ශබ්දය ආන බව, නාසයෙන් ගන්ධය විඳින බව, දිවෙන් රසය විඳින බව, කයෙන් පහස විඳින බව තේරෙන්නේ මොකක් ඇතුළේද? නාම රූප විඥාන සකස් වෙන තැනද නැද්ද? නාම රූප විඥාන සකස් වෙන තැනමයි කෙනෙක් ඉන්න බවට දැනෙන්නේ කොහෙද? ඒක ඇතුළේමයි මම වේදනාවක් විඳින බව මට දැනෙන බව දැනෙන්නේ එතනමයි මට ස්පර්ශ වෙච්ච බව දැනෙන්නේ එතනමයි එළිය දෙයට මම බැඳෙන ගැටෙන බව දැනෙන්නේ එතනමයි එහෙනම් දැන් කල්පනා කරලා බලන්න මුළු පටිච්ච සමුප්පාදයේම විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියන උට ඒක ඇතුලේ තියෙනවද නැද්ද තියෙනවා විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා විඥානං කියනකොට මේ සිද්ධිය ඇතුලේ තියෙන්නේ මොකද්ද මම විසින් ලෝකෙ දැකිනවා කියන මම ඉන්න බවටත් සත්ව පුජ්‍යල භාවයත් නේද මම විඳින බවත් සියල්ල ඒක ඇතුලේ තියෙනවා ඒක ඇතුලේ නැද්ද එතකොට ඔය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ටික දැනෙන්නේ ඕක තුලින්මද නැද්ද ඒ තුලින්. එහෙනම් දැන් අපි සම්පූර්ණයෙන්ම කතා කරපු සාකච්ඡාවේ සාරාංශයක් විදිහට ගත්තොත් මුළු පටිච්ච සමුප්පාද න්‍යායම කැටි කරලා බැලුවම විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා විඥානං කියන න්‍යාය ධර්මය ඇතුලේ නැද්ද? එහෙනම් පංච උපාදානස්කන්ධේ හට ගැනීම කියන්නේ තව පැත්තකින් බැලුවොත් පටිච්ච සමුප්පාදයේ හට ගැනීමමයි. පංච උපාදානස්කන්ධයේ Nirodha කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ Nirodhayමයි. එහෙනම් දැන් අපි කල්පනා කරගන්න වෙනවා පටිච්ච සමුප්පාද න්‍යාය සම්පූර්ණයෙන්ම තියෙන්නේ විඥාන නාම රූප කියන තැනයි සකස් වෙන්නේ විඥාන නාම රූප කියන තැනයි සකස් වෙන්නේ දැන් අපි කල්පනා කරලා බැලුවොතින් දැන් හිතමුකෝ මේ ඉස්සරහා තියෙන මල් පොකුර මම දකින්නවා විචිත්‍ර වර්ණයෙන් යුක්ත මල් පොකුරක් මේ ඉදිරිපිට තියලා තියෙනවා ඒ විචිත්‍ර වර්ණයෙන් යුක්තා වූ මල් පොකුර මම විසින් දකින්නවා කියලා අපිට පේනවානේ ඔය පේන තන ක්‍රියාත්මක උනේ මම කියන පටිච්ච පටිසමුප්පාද චක්‍රේමයි තව විදිහකින් කිව්වොත් පංච උපාදානස්කන්ධ චක්‍රේමයි පංච උපාදානස්කන්ධේමයි එහෙම කියන්නේ දැන් කල්පනා කරන්නකෝ එළියේ තිබුණු මල් පොකුර මම විසින් දකිනවා හරි ලස්සනයි කියන තැන තියෙන්නේ අවිද්‍යාවද නැද්ද යෙදුනේ අවිද්‍යාව යෙදුනා එතකොට ඒකේ සංකාරය මොකද්ද හරි ලස්සනට තියෙනවන එකක් නේ මමනේ දකින්නේ ඒක සංකාර එතකොට එතන මේ මල් වල හැඩතල පිළිබඳ වර්ණ පිළිබඳ සංඥා ටිකක් ගොඩ නැගුණා සංඥා ටිකක් ගොඩ නැගුණා. එතකොට අපි කල්පනා කරලා බලන්ට ආවේ සැප වේදනාවක්, සැප වේදනාවක්. එතකොට අපිට රළු විදියට හම්බුණාද නැද්ද තද ගතියකින් යුක්ත විචිත්‍ර වූ මල් කලඹක් පිම්බිලා තියෙනවා. හම්බුණා. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ සියල්ලම අපි දැනගත්තේ විඥාණයෙන් නේද? විඥාණයෙන් දැනගත්තා. අවිද්‍යාවෙන් දැනගන්නකොට ඒ තුල සකස්ුනේ නාම රූප විඥාන අවිද්‍යාවෙන් දකිනකොට ඒ තුල සලායතනත් සකස් වුණාද නැද්ද මගේ ඇහෙන් මම දැක්ක සලායතනය සකස් වුණා එතකොට අපිට පස්ස වේදනා ටික සකස් වුණාද නැද්ද මට තමයි ස්පර්ශය දැනුනේ මන් තමයි ඒක දැනගත්තේ සංකාරකලේ තණ්හා උනේ කවුද මමයි තණ්හා වෙලා ඒක මොකද්ද කළේ? ඒක පිළිබඳ තව තව මම gedara geniyan ඕනි ලස්සනයි මේ විදිය ටිකක් උපාදාන වෙලා මොකද්ද උනේ? දැන් උනේ මොකද්ද? මගේ භවයේ හැදුනා මගේ ජාතිය බවට ඒකපත් උනා සත්ව පුජ්‍යල ආත්ම සංඥාවෙන් යුක්තව ඒක ගත්තා. දැන් අපි කල්පනා කරලා බැලුවොතින් ඒ සමුදිනේ මොකද්ද? පටිසම්පාදේ තමයි ඒ ගොඩ නැගුණේ. ඕක නොදන්නා නිසා මොකද්ද වෙන්නේ? ඕක ගෙනියන්න බැරි වුණොත් ඒ දුකයි නේද? සම්පූර්ණයෙන්ම සියලු දුක් රැසේ හට ගැනීම ඔන්න ඔය විදිහට අපිට මුළු පටිච්චසමුප්පාදේම සකස් වෙනවා. හැබැයි එහෙනම් අපි මේක ඇත්ත දැක්කොත් මොකද වෙන්නේ? ඇත්ත දැක්කොත් මොකද වෙන්නේ? අපි දකිනවා මොකද්ද? විඥානයේ තුලින් තමයි අපිට මේ ලස්සන මල් පොකුරක්ය තියනවය කියලා දැනගන්න හම්බ වුනේ. එහෙනම් ඒ විඥානයේ තුලින් අපිට දැනගන්න ලැබුණේ මොකද්ද? නාම රූප එහෙම නැත්නම් මෙතන කෙනෙක් ඉඳගෙන දෙයක් තියෙන බවට අපිට මවාපෑමක් කළේ කොහෙන්ද? විඥාණයෙන්. එහෙනම් ඇතුළයි එළියයි කියන දෙපැත්ත හදලා දුන්නේ විඥාණයෙන් එනම් යථාර්ථයේ ඇහැක් දරාගත් කෙනෙක් හෝ රූපයක් කියලා දෙපැත්තක් සත්‍ය වශයෙන් තියෙනවා නෙවෙයි විඥාණය තුලින් දෙපැත්තක් හදලා නැති පුජ්‍යල භාවයක් ඇති කරලා අපිට පෙන්වලා දුන්නා අපි ඒක ගිලගත්තා හැබැයි අපි නුවණින් මෙන්න මේක දකිනකොට මොකද්ද වෙන්නේ ඇහැක් දරාගත් කෙනෙක් ඉන්නවයි කියන දෘෂ්ටි අයින් වෙලා යනවද නැද්ද? අයින් වෙනවා. එතකොට අපිට නාම රූප ඇත කියලා බහිනවද? විඥාන ඇත කියලා බහිනවද? න හේතු ප්‍රත්‍යයෙන් සකස් සිච්ච අනිත්‍ය වූ ධර්මතාවයක් මෙසක නිශ්චිත වූ නිසි ධර්මතාවයක් තියෙනවා නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගාපු සිද්ධියක් තියෙනවා ඒ ගොඩනගාපු කියනකොට ඒ ගොඩනගපු එකත් මායාවක් මිසක් ඇත්තක් නෙවෙයි නේද? ගොඩනැගුවෙත් විඥානයේ මායාකාරය තුලින් තමයි හඳුනගන්න ලැබුණේ. විඥානයේ මායාකාරය තුලින් තමයි එහෙමනම් ওই දෙපැත්ත හදලා අපිට පෙන්නුවේ කියලා අපිට ඒකේ අනිත්‍ය සංඥාව වැඩෙනකොට මොකද වෙන්නේ? අපි නාම රූප විඥාන නිරෝධයක් වෙනවා. මොකද්ද නාම රූප විඥාන නිරෝධ වෙනවා කියලා කියන්නේ? නැති වෙලා යනවද? නැති වෙලා යනවද? නැහැ. අපි ඒකේ හට ගැනීම දකින්නකොටම ඒ දකින්නේ නිරෝධයත් මාර්ගයත්. ඒ නිරෝධයත් මාර්ගයත් කියලා කියන්නේ දෙපැත්ත බොරුවක් කියලා දැක්කා නේද? දෙපැත්ත බොරුවක් කියලා දැක්කා. මගේ ඇහැකින් දකිනවා නෙවෙයි. එතකොට අපි මේ සලායතනයන්ගේ තියෙන යථාර්ථය දැක්ක නාම රූප විඥානයන්ගේ ඇත්ත දැක්කා පංච උපාදානස්කන්ධේ ඇත්ත දැක්කා. ඇත්ත දකිනකොටම අපිට සාක්ෂාත් වෙන්නේ මොකද්ද? අවිද්‍යා නිරෝධයක්. එතකොට විඥාන නිරෝධයක් සංකාර නිරෝධයක් විඥාන නිරෝධයක් නාම රූප නිරෝධයක් සලායතන නිරෝධයක් ඇත කියලා ගන්නවද? ඇත කියලා ගන්න ඇති බවටපත් වෙන්නේ නෑ පස්ස නිරෝධයක් වේදනා නිරෝධයක් තණ්හා නිරෝධයක් උපාදාන නිරෝධයක් භව නිරෝධයක් ජාති නිරෝධයක් දැන් ඔන්න ඔය චතුරාර්ය සත්‍ය නුවණ පහළ වෙනකොට දුකටපත් වෙනවද දුකෙන් මිදෙනවද දුකෙන් මිදෙනවයි දුක කියලා කියේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයට කොටු වෙන්නේ නෑ මෙන්න මේ ඥාණය පහළ වෙනකොට ඒ ඥානය පහළ වෙනකොට පංච උපාදානස්කන්ධයට කොටු වෙන්නේ නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධයට කොටු වෙන්න තිබුණු එකෙන් මිදෙනවා. ඔන්න ඔය විදිහට අපි දකින්න ඕනේ එහෙමනම් සමස්ත පටිච්ච සමුප්පාද චක්‍රයේම තියෙන්නේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුල පංච උපාදානස්කන්ධයෙන් බැහැර පටිච්ච සමුප්පාදයක් නැහැ. පංච උපාදානස්කන්ධයෙන් බැහැරව රූපයක් කතා කර රූපයක් ගැන කතා කරන්න බෑ වේදනාවක් ගැන කතා කරන්න බෑ සංඥාවක් සංකාරයක් විඥානයක් ගැන කතා කරන්න බෑ පුජ්‍යලේක් ලෝකයක් ගැන කතා කරන්න බෑ දෙපැත්තක් ගැන කතා කරන්න බෑ එහෙනම් මුළු සමස්ත ලෝකයේ පිළිබඳව අපි දරන සෑම න්‍යායක්ම මොකක් තුලින්ද කතා කරන්නේ පංච උපාදානස් කන්දය තුලින් කතා කරන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වභාවය නුවණින් දකිනකොට තමයි අපිට වැටහෙන්නේ මොකද්ද? විඥාණයෙන් අපිව ඈඳලා රවට්ටලා අතීත වර්තමාන අනාගත කියන තුන් කාලාත්‍රයක් තුල පුජ්‍යල භාවයකින් අතරමං කරලා තියෙන්නේ නේද? සංසාරයක් විදියට අපිව අතරමං කරලා මුලාවටපත් කරලා තියෙන්නේ කියන නුවණ පහළ වෙනවා. ඔන්න ඔය ඥානය තමයි අපිට අවසාන වශයෙන් අපිට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න අවශ්‍ය කරන ඥානය. ඒකට අපි කියනවා පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ කියලා. පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ කියලා. දැන් එහෙමනම් ඔය දරාගත් කාරණා ටික අපිට නැවත නැවත නැවත නැවත මෙනෙහි කරගන්න නැවත නැවත ඔන්න ඔය න්‍යාය භාවිත කරන්න බහුල කරන්න අපිට බොහොම පහසු වෙනවා ආනාපාන සති කියන භාවනාව ප්‍රගුණ කරන එක ආනාපාන සති භාවනාව. එතකොට අපි ආනාපාන සති භාවනාව ගැන කතා කළා කොහොමද කතා කළේ? සිහිය පෙරට කරගෙන අපි මොකද්ද කරන්නේ? අරණකට ගියා හෝ වේවා, රුක්මුලකට ගියා හෝ වේවා, ශුන්‍යාගාරයකට ගියා හෝ වේවා, ඔන්න නිදහස් තැනකට අපි ගිහිල්ලා මොකද්ද කරන්න ඕන? පළඟා බැඳගෙන කය කෙලින් කරගෙන වාඩි වෙන මොකටද මේ වාඩි වෙන්නේ? 이르දියක් ලබන්නද? ආතෙන් යන්නද? මැජික් එකක් බලන්නද? යක්කු පෙරේතව බලන්නද පාවෙන්නද සැහැල්ලු ඇති කරගන්නද නැනේ ප්‍රීතිය ඇති කරගන්නද සුඛය ඇති කරගන්නද නෑ නේද උපේක්ෂාවටපත් වෙන්නද හිත අදිචිත්‍ර ප්‍රමෝදයකට ගේන්නද දැන් මේ මොකටවත් නෙවෙයි අපි දැන් වාඩි වුණා සිහිය පෙරටු කරගෙන දැන් මේ වාඩි වෙලා වාඩි වෙලා නිකන් ඉන්නකොට අපේ හිත එහෙ මේ හැමතැනම දුවනවද නැද්ද? හැමතැනම දුවනවා. අපේ කාමභෝගී ජීවිතේ දැන් මොකද්ද වෙන්නේ? දරුවා පස්සේ දුවනවා නේද? හිත දැන් දුවනවා නේ? ගෙදර පස්සේ දුවනවා. දැන් දවස් දෙකක් තිස්සේ ගෙදරත් නැහැ. මොකක් වෙලාද දන්නේ නැහැ. මෙහෙම දුවනවා. දැන් මෙහෙම දුවන හිත අපි උපක්‍රමශීලීව මොකක් කරන්න ඕනේද? මේක එක තැනකට ගන්න ඕන නීවරණ පස්සෙන් දුවන හිත අපි මෙයාව එක තැනකට ගන්නවා. එතකොට ඒක අපි ඉදිරි විදර්ශනාවට <clears throat> ඉදිරි විදර්ශනාවට උපකාර වෙන විදිහට හිත සමතේකටපත් කරගන්න අපි මොකද්ද ගන්නෙ? හුස්ම රැල්ලට හිත තියෙන එහෙම නැත්නම් ආනාපාන කයට හිත තියෙනවා ඇයි? අපිට අපි ජීවත් වෙන බව වැටහෙන්නෙම මෙන්න මේ ආනාපානය තුලින් මම ඉන්න බව දැනෙන්නේ. දැන් අපි මොකද්ද කරන්නේ මෙන්න මේ ආනපාණයට හිත තියනවා. එහෙම නැත්නම් හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා කියලා ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ නේ. ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට මේ ගන්නවා පිට කරනවා කියන ක්‍රියාවලිය තුල හිත මොකද්ද කරන්නේ? හිත පිහිටවනවා මෙන්න මේ හුස්ම රැල්ල තුල හිත පිහිටන්න පිහිටන්න හිතේ හේ මෙහෙ දුවන එක නවතිනවා සංයෝජනයන්ගෙන් මැඩගෙන හිත දුවන්න දුවන්න තිබුණු පාරවල් ටික වැහිලා ගිහිල්ලා හිතේ යම් සමතයක් වැඩෙන්න පටන් ගන්නවා හිතේ යම් සමතයක් වැඩෙන්න පටන් ගන්නවා ඒ හිතේ යම් සමතයක් වැඩෙනකොට අපිට දීගං වා අස්සසන්තෝ අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ පස්සසාමීති පජානාති දැන් ඔන්න අපිට ඒ සමතය තුලින් අපි දැන් මොකද කරන්නේ ඉන්නකොට දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් හෝ අපිට හුස්ම ගැන මනාව තේරෙන්න පටන් ගන්නව නේද? දැන් දීර්ඝව හිමීට හුස්ම වැටෙනකොට ඒක ගැන ඒ සිහිය තියෙනවා. දීර්ඝව හුස්ම පහළට යනකොට ඒ පිළිබඳ ඒ සිහිය තියෙනවා. කෙටියෙන් හුස්ම ගන්නකොට ඒ පිළිබඳ ඒ සිහිය පවත්නවා. කෙටියෙන් හුස්ම පිට කරනකොට ඒ පිළිබඳ ඒ සිහිය පවත්නවා දැන් මෙහෙම පවත්නකොට මොකද්ද වෙන්නේ අපිට පජානාති කියලා වචනයක් දැන් කතා කළා නේ දීගන්වා අසසන්තෝ අසසාමීති පජානාති දැන් අපිට වැටහෙන්නේ සත්වේක් පුජ්‍යලේක් ආත්මයක් ඉඳගෙන හුස්ම ගන්නවා අපිට කරනවා කියලා නේද දැනට වැටහෙන්නේ හැබැයි ඒක පජානාති කියලා කියන්නේ ඒක නිකන් වැටහෙනවා නෙවෙයි. ප්‍රඥාවෙන් වටහා ගන්නවා. දැන් ප්‍රඥාවෙන් මේ පිළිබඳ වටහා ගන්නවා. දීගන්වා අස්සසන්තෝ දීගන් අස්සසාමීති පජානාති දීගන්වා පස්සසන්තෝ දීගන් පස්සසාමීති පජානාති දැන් මේ හුස්ම දීර්ඝ වශයෙන් ගන්නවා පිට කරනවා කියලා හරි කෙටි වශයෙන් ගන්නවා පිට කරනවා කියලා හරේ දැනෙන්නේ කොහෙටද? හිතටමද නැද්ද දැනෙන්නේ? හිතට දැනෙන්නේ විඥාණයටයි දැනෙන්නේ. එතකොට නාසයක් දරාගත්ත කෙනෙක් එළියේ තියෙන හුස්මක් අදින බවට දෙපැත්තක් හදලා විඥාණය අපිට පුජ්‍යල භාවයක් ගොඩනගලා දුන්නට ඔතන තියෙන යථාර්ථය මොකද්ද විඥාණයෙන් මොකද්ද කරන්නේ? නැති දෙයක් ඇති විදිහට මවලා පෙන්නනවා මිසක් මෙතන හුස්ම ගන්න පුජ්‍යලයක් ඉන්නවා නෙවෙයි විඥානයේ නිසාම නාම රූපත් නාම රූප නිසාම විඥානත් කියන න්‍යායක් ගොඩනගෙනවා ඒ අරුණු කොට කෙනෙක් ඉඳගෙන හුස්මක් ගන්නවා නෙවෙයි එහෙනම් නාසයක් තියෙන බවත් හුස්ම රැල්ලක් තියෙන බවත් පෙන්වුවේ කොහෙන්ද? මෙන්න මේ විඥානයේ තුලින් තමයි අපිට පෙන්වුවේ. එහෙනම් විඥානයේ තුලින්මද නැද්ද දෙපැත්ත හැදුවේ? විඥානයේ තුලින්ම දෙපැත්ත හැදුවා මිසක් මෙන්න මෙතන නিত্য විච්ච නහයක් හෝ නিত্য විච්ච හුස්මක් තියෙනවා නෙවෙයි. අනිත්‍ය විච්ච නාම රූප සහ විඥාන ක්‍රියාවලියක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච කියලා දැන් අපි මොකද්ද කරන්නේ මෙතන සිහිය පිහිටනවා. මෙතන සිහිය පිහිටනවා. එහෙම සිහිය පිහිටවගෙන ඉන්නකොට ඊළඟට මොනවද වෙන්නේ? එහෙම සිහිය පිහිටනකොට මොකක් වෙනවද? ඊළඟට අපිට දැන් මෙන්න මේ සිහියෙන් යුත්ව වාසය කරගෙන යනකොට අපිට ඊළඟට අපේ ඕලාරික විච්ච කාය සංකාරයන් මොකක් වෙනවද? ඕලාරිකව පුජ්‍යලේක් සත්වයක් ඉඳගෙන හුස්ම ගන්නවයි පිට කරනවයි කියලා තිබ්බ කාය සංකාර ටික මොකක් වෙනවද? සංසිඳිලා යනව නේද? අපිට තේරෙනවා මේක සිද්ධ වෙන්නේ නාම රූප විඥාන ක්‍රියාවලියක් කියලා. ඔය ආස හිත gedara දුවන්න බැරිද? දුවන්න පුළුවන්. එතකොට දුවනකොට අපි දකින්න ඕන මේ දුවන්නේ දුකක් දුකක් පස්සෙමයි දුවන්නේ කියලා උපක්‍රමශීලීව අපි මේක ගිනි ගොඩක් ගිනි වලක් දුකක් කියලා ඒ විඥාන නාම රූප ක්‍රියාවලිය සිහිපත් කරලා ඒක ඇත්ත දකිනකොටම ආයි එනවා කොහෙටද ආයි මේ සතියට එනවනේ හුස්ම රැල්ලට එනවා ආනපාන කයට ආයි එනවා දැන් එතකොට ආයි මොකද්ද කරන්නේ අපි මේ ආනපාන කය කෙරෙහි ආනපානයේ මැත්ත දකිමින් වාසය කරනවා මෙව වාසය කරනකොට අර ඕලාරික කාය සංකාරයන් සංහිඳිලා යන්න පටන් ගත්තට පස්සේ ඊළඟට ප්‍රීති සුඛ එන්න පුළුවන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව අපිට දැනෙනවා. එතකොට ඒ ටිකත් අපි දකින්නේ කොහමද? ඒ ටිකත් බැහැ ගන්න තැනක් නෙවෙයි කෙනෙකුට දැනෙන එකක් නෙවෙයි විඥාණයෙන්ම ගොඩනගලා දීපෝ ඇති බවට පෙන්නලා දීපෝ හැබැයි විඥාණයෙන් නැති දෙයක් ඇති බවට නාම රූප ඔස්සේ ගොඩනගලා හේතු ප්‍රත්‍යයෙන් සකස් සිච්ච ධර්මයක් මිසක් නිට්ටය වශයෙන් පවතින ධර්මයක් නෙවෙයි කියලා එතනින් හිත මුදවනවා එහෙනම් හිතේ කොයි ආකාරයෙන් අධිචිත්ත ප්‍රබෝධයක් ආවත් අපි මොකද කරන්නේ ඒ සියල්ල හිතේ යථා ස්වභාවයම අපි නුවණින් දකිනවා එතකොට අපේ චිත්ත සංකාර ටික මොනවා වෙලා යනවද චිත්ත සංකාර ටික සංහිඳිලා යනකොට අපිට මේකේ තියෙන අනිච්ච සංඥාව ප්‍රබලවම වැඩෙනවා. කොහොමද වැඩෙන්නේ? ආනපාන කයේ තියෙන ස්වභාවය අපිට ප්‍රබලවම වැඩෙනවා. මොකද්ද මෙතන පුජ්‍යලේක් සත්වයක් ඉඳගෙන හුස්ම ගන්නවා නෙවෙයි අනිත්‍ය විච්ච ස්කන්ධ ධර්මතා ටිකක ක්‍රියාකාරීත්වයක් පමණයි පවතින්නේ. අනාත්ම විච්ච ස්කන්ධ ධර්මතා ටිකක ක්‍රියාකාරීත්වයක් පමණයි පවතින්නේ දුකේ හට ගැනීමක් පමණයි පවතින්නේ කියලා සමුදයක් දුක සමුදයක් දකිනවා පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක සකස් වීමක් පමණයි පවතින්නේ කියලා අපි අර ආස්වාස පාස්වාස කියන ආනපානකය උපක්‍රමයක් කරගෙන ඉනිමගක් කරගෙන සමතයක් කරගෙන විදර්ශනාව දියුණු කරගන්න විදර්ශනාවට හිත තියෙනවා. එතකොට අපිට නිරෝධානුපස්සී විරාගානුපස්සී අස්ස සිස්සා මීති සික්කති පස්ස සිස්සා මීති සික්කති එතකොට අපිට ඒ නුවණ පහළ වෙනකොට අපිට පහළ වෙන්නේ Nirodhayat මාර්ගයත් Nirodhayat මාර්ගයත් තුල රාගයක්ද තියෙන විරාගයක්ද අන්නේ විරාගයටපත් වෙන Nirodhayටපත් වෙන මෙන්න මේ න්‍යාය අපි මොකද්ද කරන්නේ භාවිතා කරනකොට බහුල කරනකොට ප්‍රගුණ කරනකොට භාවිතා කරනකොට බහුල කරනකොට ප්‍රගුණ කරනකොට මොකක් වෙනවද අපිට ඒකම නිවනට පාර වෙනවා ඒකම නිවන් මාර්ගයට දොර වෙනවා එහෙනම් මෙන්න මේ ආකාරයට බහුල කරන ලද භාවිතා කරන ලද ආනපාන සතිය මහත්ඵල ගිනල්ලා දෙනවා මහානිසංස ගෙනල්ලා දෙනවා. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මහත් ඵල වලින් සැනසීලා මහානිසංසදායක නිවනෙන් සැනසෙන්නට සියලු දුක් දුම්නස් වලින් නිදහස් වෙලා මෙන්න මේ පටිච්ච සමුප්පාදේ Nirodhe පිණිසම හේතු වෙනවා. ඉතින් මෙන්න මේ හේතු වෙන මහ උපකාරී වෙන ආනපාන සතිය ගැන වචනෙන් දැනගත්තට වැඩක් නැහැ. අපි මෙන්න මේ ආනපාන සතිය මොකක් කරන්න ඕනිද? ප්‍රගුණ කරන්න ඕන. මේ ආනපාන සතිය අපි ප්‍රගුණ කරන්න ඕන. මේ ආනපාන සතිය අපි බහුල කරන්න ඕන. මේ ආනපාන සතිය අපි බහුලව භාවිතා කරන්න ඕන. ඉතින් ඒ නිසා අපි මෙච්චර කාලයක් දැන් මේ විදියට ධර්ම සාකච්ඡා කරගෙන අපි ඉගෙන ගත්තා වූ නුවණ එහෙම නැත්නම් අපි දැනගත්තා වූ දේ දැනගත්තා බවකට සීමා නොකර දන්නා බවක් තුල නැවත විඥාණයටම කොටු වෙලා අතරමං වෙන්න හොඳ දැන් අපිට දන්නවා කියලා හිතෙනවා නේද? දැන් අපි දන්නවා දැනගත්තා කියලා හිතෙනවා. කොහටද හිතුනේ? ඈ? විඥාණයෙන්ද නැද්ද ඒක දැනගත්තේ? විඥාණය. එහෙනම් දැනගන්නවා කියලා මන් දන්නා බවක් තුල ඉන්නවා කියලා එතනත් අතරමං වෙන තැනක් නේද? අතරමං වෙන තැන. එහෙනම් ඒකත් විඥානය ඔස්සේ නැති දෙයක් ඇති බවට නාම රූප වලින් ගොඩනගලා පෙන්නපු තැනක් මිසක් ඒක තුලත් ගන්න දන්නා බවක් කියලා නිත්‍ය විච ධර්මයක් නෑ. ඒ සකස් වෙන්නේ මොකද්ද? ඒ සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. ඒ සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. එහෙම නැත්නම් ඒ සකස් වෙන්නේ දුකක්මයි නේද? ඒ සකස් වෙන්නේ දුකක්මයි. එහෙනම් කොතන හටගත්තත් හටගන්නේ මොකද්ද? දුකමයි. එහෙනම් කොතන නිරෝධ වුණත් නිරෝධ වෙන්නේ දුකක්මයි. එහෙනම් දුක නිරෝධ කරන්න පුළුවන් එකම මාර්ගය කොහෙද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධය. පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය. එතනින් එහාට ගිහිල්ලා අපිට පුළුවන් කමක් නැහැ Nirodhe මාර්ගය කියන පැත්ත සාක්ෂාත් කරන්න. Nirodhayat මාර්ගයත් සාක්ෂාත් කරන්න ක්‍රමයක් වෙන නැහැ. එහෙනම් අපි මේ සාකච්ඡා කරගන්නට යෙදුණු ධර්ම කාරණා මූලික කරගෙන අපි හැමදෙනාම භාවනාව ප්‍රගුණ කරන්න හෝ භාවනාව කියන්නේ මොකක්ද කියලා හරි ජීවිතේට අත්දැකීමක් ලබන්න මේ කාල සීමාව ප්‍රයෝජනයක් ගන්නවා නම් බොහොම වටිනවයි කියන කාරණාව හැමදෙනාටම මතක් කර සිටිනවා. එවනම් හැමදෙනාම මේ මොහොතේ ඉඳලා කැමැතිද භාවනාවක් පුරුදු කරන්න. කැමැතිද ටිකක් ප්‍රායෝගිකව මේ කියපු කාරණාව Taman තුලින් ප්‍රගුණ කරලා බලන්න. ඉතින් මේ කාලය දැන් අපිට තියෙනවා හවස්වරුව තම තමන්ට පහසු තැනක වාඩි වෙලා නිස්කලංකව ඒ බැරිද? ඉතින් මේක බෑ කියලා හරියන්නේ මේක බෑ කියලා හරියන්නේ මේක කරන්නම වෙනව නේද? මේක ප්‍රගුණ කරන්නම වෙනවා. ඉඳගත්තම කොන්දෙක් කැක්කුම් තියෙන්න පුළුවන් මధుරෝ ඉදින්න පුළුවන් මේ ආබාධෙන්න පුළුවන් හැබැයි මොන ආබාධයවත් අපි ඒක දැනෙන්නේ කොහෙන්ද ඔය දැනෙන්නේ විඥාන නාම රූප ඔස්සේ කියන දැන් අපිට තියෙනවා විදර්ශනා නුවණක් ඒ නුවණින් යුක්තව සලකා බලමින් අපි කියපු විදිහට මොකද්ද කරන්නේ මේ ආනපාන සතිය ප්‍රගුණ කරන්නට මේ මොහොත අවස්ථාවක් කරගන්න කියන ඉල්ලීම හැමදිනාටම මතක් කරනවා. ඉතින් තම තමන්ට පහසු තැනක වාඩි වෙලා ඉතින් ගහක් යට හැරි කමන්නේ ගොඩක් ඈතට යන්නේ නැතුව මේ සමහර තැන්වල නම් කැලේ ආසනක් තියෙනවා. ගස් යට. මෙතනත් කමන්නේ තමන්ට පහසු වෙලා මොකද එකට ගුලි වෙලා හිටියම් මේක කරන්නත් අමාරුයි මේ මොහොතේ ඉඳලා Taman වචන මොකුත් කතා කරන්න යන්න එපා Tamanගේ පාඩුවේ නේද භාවනාව ටික වෙලාවක් ප්‍රගුණ කරන්න ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් Tamanට දැනුණු තේරුණු දේවල් සහ වැරදි පාරවල් වල ගිහින් තිබුණා නම් සහ ඒවා සාකච්ඡා කරලා අපි Tamanට ආපු ගැටලු සවස ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාව අනේ අපොයි කියලා හරිම හොඳයි කියලා නිදියන්න හදන්න එපා. බොහොම සිහියෙන් යුක්තව කටයුතු කරගෙන යන්න. ඉතින් මෙතනින් එහාට ඒ විදිහට ප්‍රගුණ කරන්න කියන ඉල්ලීම කරනවා. මට පුළුවන් ද ඔයාලට භාවනා දෙන්න? බෑ නේද? භාවනාව දෙන්නත් බෑ. භාවනාව ගන්නත් බෑ. ඔය ලොකු ලොකු තැන්වල දෙනවා කියන්නේ නේද? භාවනාව දෙනවලු. භාවනා ගන්න කියලාත් ගොඩක් අය යන ගන්නත් බෑ දෙන්නත් බෑ. මොකද පංච උපාදානස්කන්ධය ඔය ඇත්තන්ගේ එක මට පේන්නේ නෑ මම ඔය ඇත්ත දැකලත් නෑ මම දකින්නේ මගේම ස්කන්ධ ධර්මතා ටිකේ ක්‍රියාකාරීත්වය මිසක මට ඔය ඇත්ත හම්බ වෙන්නේ නෑ නේද? එහෙනම් Tamanට තමන්ව හම්බ වෙන මිසක් අනුන් හම්බෙන්නේ නැහැ නිසා තමන්ගේ හිත ගැන තමන් දන්නේ. එද තමන්ගේ වාහනේ ඉන්ඩිකේට් කරන විදිය හීට් වෙන විදිය තමන්ටයි තේරෙන්නේ. තමන්ගේ වාහනේ එහෙම වෙනකොට දෝෂය තමන්ටමයි දැනෙන්නේ. එනිසා ඒ දෝෂය තමන් විසින්ම හඳුනාගෙන ඉදිරියට කටයුතු කරන්න කියන ඉල්ලීම හැමදෙනාටම කරනවා. එනම් අනුන්ට බාධාවක් නොවන විදිහට තම තමන් පහසු පරිදි මේ භාවනා කටයුත්ත ප්‍රගුණ කරන්න කියන ඉල්ලීම හැමදෙනාගෙන්ම සිද්ධ කරනවා. එහෙනම් හැමදෙනාටම යහපතක් වේවා. ත්‍රිවන් සරණයි. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාෝග්‍ය සම්පatti ස්වග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු දෛ සුපත් වේවා යහපතක් වේවා